නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති තත්තසු වොජ්ජංගේසු කතංච භික්කවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති තත්තසු වොජ්ජංගේසු ඉද භික්ඛවේ භික්ඛෝ තන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ සති තන්තං වා විරිය සම්බොජ්ජංගං අත්තිමේ විරිය සම්බොද්ධංගෝති පජානාති අසන්තං වා විරිය සම්බොද්ධංගං නත්තිමේ විරිය සම්බොද්ධංගෝති පජානාති අනුප්පන්නස්ස විරිය සම්බොද්ධංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති උප්පන්නස්ස විය සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති තී කෞරවණීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි අපි සතිපට්ඨාන සූත්‍රය අනුව මේ භාවනා කරන උපාසකයෝ භික්ෂු කියන දෙපාර්ශ්වයත් එක්ක මේ කරගෙන යන ධර්ම විකාශනයේ අද ඇවිල්ලා තියෙන්නේ 56 වෙනි අංකය. මේ තාක් ඒ සතිපට්ඨාන හතරෙන් කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන කොටස් ශක්ති ප්‍රමාණයෙන් විවරණය කරගෙන දැන් ඒ එළඹිලා තියෙන ධම්මානුපස්සනා කොටසට එයිනුත් මේ බොජ්ජංග පරෝයයි කියලයි මේකට නම් කරන්නේ. මේකේ සත්බොධ්ජංග ධර්ම වශයෙන් කොටස් හතක් සංග්‍රහ වෙනවා. ධම්මානුපස්සනා කොටසේ බොධ්ජංග පාර්වයේ බොධ්ජංග හතක් සංග්‍රහ වෙනවා. එයින් අපි මීට කලින් සති සම්බොධ්ජංගයත් ධම්මවිචය සම්බොධ්ජංගයත් කියන එක විස්තර කරගත්ත නිසා බොධ්ජංග ආදී පද දැන් සෑහෙන ප්‍රමාණයක් ඇහිලා කනට හුරු වෙලායි තියෙන්නේ. අද අපිට ඒ පසුබිමේම වොජ්ජංග ධර්ම යටතේම සතියට පස්සේ ධම්ම විචයට පස්සේ සංග්‍රහ වෙලා තියෙන මේ විරිය සම්බොජ්ජංගයයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ සතිපට්ඨාන සූත්‍රය නැත්නම් සතිපට්ඨාන සතර සතිපට්ඨාන ධර්මය මුල් වෙච්ච සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගන්නකොට මේ විරිය මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම අතරේ නව පොලක රඳාගෙන. වැඩිම වාර ගානක් නැත්තම් සෑම බොජ්ජංග ධර්ම කොටාසයකට මඩංගු වෙමින් වැඩිම වාර ගානක් පෙනී හිටින්නේ මේ විද්‍ය සම්පෝෂණය. නැත්තම් විද්‍ය චෛතසිකය. ඒක ඉදිරිපත් කරන ස්වභාවය බලනකොට ඉස්සල්ලාම සතර සතිපට්ඨානයේ පස්සේ සතර සම්‍යක් ප්‍රදන් වීර්ය වශයෙන් ප්‍රධාන සති හතරට පස්සේ වීර්ය වර්ග හතරක් ඉදිරිපත් කරනවා. සතියට පස්සේ වීර්ය ඉදිරිපත් කරනවා. ඊගාවට බොද්ධංග ධර්ම වලට යනකොටත් මේ සතියට ධම්ම විචයට පස්සේ තමයි විරිය සම්බොධ්‍යංගේ සඳහන් වෙන්නේ. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට විරිය සති සමාධි කියලා සමාධි ස්කන්ධේ කොටස් තුන ගන්නකොට වීරිය ඉස්සර වෙලා සතිය පස්සේ හිටවා කියනවා. ඒ වාගේම පංච බල පංච ඉන්ද්‍රිය ධර්ම ගන්නකොට සති සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියලා ඉදිරිපත් කරන එතනත් සද්ධාවට පස්සේ සතිය සතියට පස්සේ වීර්ය ඒ නිසා මේ කොටස් ධර්ම දෙකක් අපි අරගත්තොත් සතිය සහ වීර්ය කියන ධර්මතා දෙකේ ඉදිරිපත් වෙන ස්වභාවය අනුපිළිවෙල ගන්නකොට බෝධිපාක්ෂික ධර්ම කියන මේ නෛර්යානික ශ්‍රී සාධාරණේ ගම්භීර කොටස විග්‍රහ කරලා බැලුවත් ඉදිරිපත් කරලා තියෙන ස්වරූප වෙනස්. මේ නිසා <clears throat> අනුපූර්ව වැඩ පිළිවෙලක් ගැන ඒකාන්ත විශ්වාසයෙන් කටයුතු කරන යෝගාවචරයට සමහර විටක සැක හිතෙනවා මොකද මේ වර එක සතිය ඉස්සර වෙලා තියෙන්නේ වර එක වීර්යය ඉස්සර වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේකදී අපට ගැඹුරෙන් නැත්නම් සවිස්තරව සලකා බලනකොට පේන්නේ මේ සති කියන චෛතසිකේ වුණත් එකම ආකාරයකට යෝග ජීවිතයක් ඇතුලේ පවතිනව නෙවෙයි. ඒක ඒ යෝගාවචරයාගේ යෝග භාවනා ක්‍රම දියුණු පවුණු වේගන යනකොට සතියෙත් යම් ආකාර දියුණු පවුණු අවස්ථාවල් පත් වෙන පරිණාමයටපත් වෙන අවස්ථාවල් කියනවා. ඒ වාගෙම තමයි මේ විරිය වීර්යය කියලා අපි සිංහල භාෂාව නැත්නම් සංස්කෘත භාෂාවෙන් කිව්වම පාලි අපි විරිය කියලා කියනවා. ඒකෙත් විවිධ පරිණාමයන් දැක ගන්න පුළුවන් යෝගාවචරයාගේ යෝග ජීවිතය තුළ. මේ අසුතවත් පෘ탁 යන තැන ඉඳලා අවසානයේ <clears throat> ආශ්‍රක්ෂය කරන තැන දක්වාම මේ යම් යම් ආකාරයේ මේරිච්ච අවස්ථාවල් පරිණාම අවස්ථාවල් දැක ගන්න පුළුවන්. ඒ නිසා යම් යම් සති අවස්ථාවල් යම් යම් වීර්ය අවස්ථාවලට කලිමුත් යෙදෙනවා මෝරච්ච සති අවස්ථාව දුර්වල විදි අවස්ථාවට පස්සෙත් යෙදෙනවා මේවා මේ සංවර ධර්ම වශයෙන් සති සංවර විරිය සංවර කියලා විවිධ ආකාරයෙන් එකිනෙකාට ප්‍රත්‍යুৎපන්න වෙනවා ඒක නිසා සාමාන්‍යයෙන් ආධුනික යෝගාවචරයට නම් අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වන ක්‍රමයට සමාධිය වඩා ගැනීම සඳහා සතිය වීර්යයට පෙර ආතුව තිබිය යුත්තක් සතිය වීර්යයට පෙර ආතුව ගමන් කළ යුත්තක් විදිහට පෙන්නලා දෙනවා එහෙම කරගෙන යනකොට ඒ සතියේ වර්ධනයත් එක්කම වීර්යයේ වර්ධනයේ සිදු වෙනකොට මේ වැඩෙනා වීර්ය නැවතත් අර මුල්ලෙච්ච සතියට පීඩ ආධාර ඒකට උදව් උපකාර කරනවා ඊට පස්සේ ඒ වැඩියෙන්නාව සතිය නැවත ඊට වඩා හොඳ පන්තියේ උසස් මට්ටමේ දියුණු වීරියකට මඟ පාදනවා. ඒ දියුණු වීරිය නැවත සද්ධා සති ආදී ධර්ම වලට මඟ පාදමින් එකිනෙකාට ප්‍රත්‍යুৎපන්න වෙන ගතිය නිසාම භාවනා කරන කෙනාට ධර්මයේ සජීවී බවක් තියෙනවා. ඉතින් පොත්පත් විතරක් දැනගෙන ඒවා විතරක් සංග්‍රහ කරන කෙනෙකුට නම් මේක ඇයි මේ ඉදිරිපත් කිරීමේ වෙනස්කම ඇයි සතිය ඉස්සර වෙන්නේ ඇයි වීර්යය ඉස්සර වෙන්නේ ආදි වශයෙන් විවිධ ප්‍රශ්න මතුවෙනවා ඒ කියන්නේ අපි මේක සරල රේඛීය ක්‍රමයට විග්‍රහ කරන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන් මේක ප්‍රශ්නයක් තමයි නමුත් එහෙම ධර්මයේ වැඩෙනකොට එක හේතුවක් නිසා එක ඵලයක් වෙනව දෙනවා නෙවෙයි විවිධ හේතු රාශි නිසා විවිධ ඵල රාශි ගෙන දෙනකොට ඒ ඒ දේම ඒ ඒ දේවල් වලට ප්‍රත්‍ය වෙනවා. ඒ දේවල්ම ඒවට හේතු වෙනවා. ඒ දේවල්ම ඒවයි ඵල බවටපත් වෙනවා. එතකොට තමයි අර තිබුණට වඩා වඩා සාරු වඩා ගරු වඩා මේ කුසල සම්පන්න චෛසික ධර්ම පහළ වෙනවා. ඒ නිසා යෝගාවචරයේ විශේෂයෙන්ම තමා තුළ තිබුණ තමා තුළ වැඩෙන තමා තුළ වැඩියකට යුතු මේ සත්‍ය ධර්මය ධම්ම මේ විද්‍ය ධර්මයේ දිහා බලනකොට මේ ධර්මානුකූල විග්‍රහයකට වරින් වර අහුම්කම් දෙන්නේ නැත්නම් ධර්ම සාකච්ඡාවට අහුම්කම් දෙන්නේ නැත්නම් යෝගාවචරයට මේ ගැන සලකා බලන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. නමුත් අපි තාව කෙනෙක් එක හදා බෙදා ගන්නකොට ධර්මයක් අහනකොට ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙනකොට අප තුලමත් సంతానගතව අධ්‍යාත්මේ වැඩෙන්නව මේ ධර්ම මේ මේ සම්බන්ධතාව පවතිනවා නේද කියනකොට ප්‍රායෝගික ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා. ඒ මොකද යම් අවස්ථාවක යෝගාවචරයට තමා තුළ දැන් වීර්ය ධර්මයේ අඩුවක් පාඩුවක් නැත්නම් කුසීත ධර්මයේ වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ යෝගාවචරයට ඒක නගා හිටවීම සඳහා ඒ ආධාර උපකාර කරන ධර්මයන්ගේ කලකා බැලින් වශයෙන් විවිධ උපක්‍රම තුලින් අර වැටිච්චා වූ වීර්ය නැගා හිටව ගන්න අවස්ථාවක් යෝගාවචරය එකම ක්‍රමේ නම් දන්නේ නැත්නම් මේ විවිධ ක්‍රම සම්බන්ධතා පිළිබඳ ආවෝදයක් නැත්නම් ඒ වැටුණට පස්සේ ආයේ නැගිට ගන්න බැරි තත්යකටපත් වෙනවා. නමුත් මේ වගේ තියෙන මේ අන්තර් සම්බන්ධතා පිළිබඳව හොඳ සහල්ුවේ ප්‍රායෝගිකව ප්‍රයෝජනීය සලකලා තීරුම් අරගත්තොත් Tamanට පේනවා සලකා බලන්න අවස්ථාවක් ලැබෙනවා මේකේ විවිධ අවස්ථාවල් තියෙනවා විවිධ අවස්ථාවල් තියෙනවා විවිධ ඊට පහසුකම් තියෙනවා මේවා දිනු කරගන්න. ඒ නිසා අපි වීර්ය කියන ධර්මයේ අද ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙනවනම් එහි අත්තා වූ මේ ආරම්භක ප්‍රතිපත්තානේ යන්තම් අහලා ආ හොඳයි මේක තමයි කළ යුත්තේ කියලා හිතට චින්තාමේ වශයෙන් ආගයක් ආඩම්බරයක් දීලා ඒ පිළිබඳව කුසල ඡන්දයක් පහළ කරගත්ත කෙනාට ඉස්තල්ලාම පහළ වෙන වීර්යය ඒ අවසාන භාවනාවේ අවසාන කොටස් වලට යන කෙනෙකුට පහළ වෙන්නා වූ වීරියත් අතර ලොකු ගුණාත්මක වෙනසක් තියෙනවා. ආන්නේ ගුණාත්මක වෙනස් පිළිබඳව කලකා බලනකොට Tamanට හිතා ගන්න පුළුවන් භාවනා පාරේ දැන් Taman ඉන්නේ කොතනද? ඒ වගේම ඒ වගේ අඩුපාඩුවක් වුණොත් පිළියම් කරගත්ත යුත්තේ කොතනද කියලා. මේකට හොඳ අත්ලක් වෙනවා. මේ සම්මා ප්‍රධාන වීර්යවල උගදෙනේ අහලා තියෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය අනුප්පන්නං වා උප්පන්නං වා අකුසලාන අකුසලානං ධම්මානං පහනාය උපන්නා වූ යම් තාක් තමන්තු දත්තා වූ කුසල අකුසල ධර්මයන් දැකලා ඒක ප්‍රහාණය කරන්නට ඒ පුද්ගලයාට අවශ්‍ය නම් ඒ වෙලාවේදී පහර කරගන්නා වීරිය ක්‍රමයෙන් මේ අපි මෙතෙන්ට එනකොට මතු කරගත්ත විදිහට ක්‍රමයෙන් පරිණාමයකට අභිවර්ධනය වෙන ආකාරයට සරුවචනාංශය පෙන්වනවා චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්හාති පදා චන්දං ජනේති කියලා කියන්නේ මේක මම කරන්න ඕනෑ කියලා කත්තු කම්මිතා කුසලයෙන් යුක්තව කුසල ඡන්දේ පහල කරගන්න. කම්මිය අකුසල ධර්මයේ දැන් පහ කළ යුතුයි. චන්දං ජනේති ඒක ඉස්සල්ලාම මනස හැඩගසා ගැනීමක් ඒකට සූදානම් කර ගැනීමක් විසියට විදිහට ඉස්සල්ලාම කුසල ඡන්දයක් පහල වෙනවා. ඒ කුසල ඡන්දේ පහල වුණාට ඒ පුද්ගලයා තාම කිසි මේ සඳහා ක්‍රියාකාරී වාචික හෝ කායික ක්‍රියාවක් තාම සම්බන්ධ වෙලා නැහැ චන්දං ජනේති ඊගාවට තමයි පුංචි වෑයමක් කරනවා මේක කොහොම එකක්ද මොකක්ද කියලා බලන්න තට්ටු කරලා බලනවා ඒ තමයි ඉස්ලාම තමන්ගේ හැකියාවත් මතුවලා තියෙන කුසීත ධර්මයේ බරපතලකමත් අතර ඉස්ලාම ඇති කරන පරීක්ෂා කිරීම වායමති ඊගාවට තමයි විරියන් ආර විරියන් ආරබති කියලා කියන්නේ ඉස්ලාම ආර වායමති කියන්නේ කැසපට ගහ ගන්නවා වගේ වැඩේ හැටියට සලකා බලලා කැසපට ගහ ගන්නවා වගේ. ඊට පස්සේ තමයි වැඩේට කර දෙන්නේ. එතකොට ඡන්දයක් පහළ වෙලා වැඩේ මගේ මට කර ගන්න තියෙන බර මෙච්චරයි කියලා ඒක තට්ටු කරලා බලලා තමනුත් ඒකට සුසුසු විදිහට කැසපට ගහගෙන දැන් විරියන් ආරබති. ඒකත් ආරම්භක විරිය. මේක කරන්න ගියාට පස්සේ තේරෙනවා හිතන තරම් වැඩේ ලේසි නෑ. ඊටාම බරපතල දෙයක්. ඒ ආරම්භක විරිය වැඩේට බහගන්න නෙවෙයි කුණු ගෑවෙනවා නම් ගෑවිච්චාවයි බර එනවා නම් එක පැත්තකට ආපු දෙයි කියලා හොඳට හිත සකස් කර ගැනීමක් විතරයි ඊට පස්සේ ඕන වෙනවා චිත්තම් පක්කන්නාති දැඩි හිතක් ඇති කර ගන්න වෙනවා මම පස්සට යන්නේ හැප්පෙන කොටයි ඒ වගේම සාධනීය ක්‍රමයට හැප්පෙන කොටයි ඒ යෝගාවචරයට අවශ්‍ය කරන්නා වූ අර සිත දැඩි කර ගැනීම දැඩිව සිතටගෙන ඊට බැස ගැනීම දැන් මේ පුද්ගලයා ආත්මීය වශයෙන්ම සම්බන්ධ වෙනවා මුළු හිතින්ම මේක අයින් කරන්න ඕනේ කියලා චිත්තම් පග්ගන්නාති පදහති පදන් වීදී යොදා. එතකොට අර කුසල ඡන්දේ පහල කරගන්න වෙලාවේ තිබුණට වඩා හාත්පසීම ප්‍රායෝගික ඒ වැඩේට ඒ තැනට ඒ පුද්ගලයාට ගැළපෙන උප්පරීම වීර්ය දක්වා යන්න මෙතනම තමප්පතන් වීර්යවලම වීර්ය අවස්ථා පහක් දක්වනවා. මේ පහේදී සාමාන්‍ය කෙනෙක් මේක විග්‍රහ කළ බැලුවොත් මේ ප්‍රධාන වීර්ය තමයි ඒ බොහෝමත්ම පිරිසිදු හිතකින් පටන් අරගන්න නැත්නම් වීර්ය පෙරහැරේ අවසාන කෙලවරේ තියෙන ඉතාමත් වැදගත් කොට තමයි පදන් වීර්ය ඒක ඉස්සලාර කුසල ඡන්දේ පහළ වෙච්ච තැන ඉඳලාම මතු වුණා වූ අකුසල ධර්මයේ දුරු කරගෙන දුරු කරගෙන ගිහිල්ලා ඒ අකුසල ධර්මයේ පරාජය වීමත් කුසල ධර්මයේ ජය ගැනීමත් වීර්ය රජ වීමත් සිද්ධ කරන්නේ මේ පදන් වීර්යය. ඒ පදන් වීර්ය තමයි කාගෙත් පැසසිලට ලක් වෙන්නේ නමුත් යෝග ජීවිතය ඉතාමත් වැදගත් වෙන මේ කුසල ඡන්දේ පහල කරගන්න අවස්ථාව. ඒකට තමයි ගොඩාක්ම ශ්‍රද්ධාව අවශ්‍ය කරන්නේ. මේ භාවනා මධ්‍යස්ථානට යන්න ඕනේ. නැත්නම් භාවනා ගුරුවරු ආශ්‍රය කරන්න ඕනේ. මගේ මේ ජීවිතේ මේ මේ විදිහට මෙච්චර වෙලාවක් මේකට යොදන්න ඕනේ. සාමනීර වෙන්න ඕනේ. පැවිදි වෙන්න ඕනේ. උපසම්පදා වෙන්න ඕනේ ආදි වශයෙන් අර මුලින්ම මේ වැඩේට හිත යොදන වෙලාව විශාල ජීවිතේ නෙවෙයි සංසාර පැත්තෙන් බලනකොට විශාලම පරිවර්තන සිදු වෙන්නේ එතන. නමුත් ඒ ඡන්දය ජනනය කරගත්ත කෙනාට එයින් තමංගේ කෘත්‍ය සම්පූර්ණ වෙන්නේ නැති නිසා ඒ ඡාහි ඡන්දය කුසල ඡන්දයේ සහිතව වෑයමක් කරන්න වෙනවා. ඒ වෑයමේදී සමහර වෙලාවට බොහෝ වූ ඥාති පිරිසට හැරලා සුළු හෝ ඥාති පිරිසට හැරලා බොහෝ වස්තු වස්තු භෝග අතහැරලා සුළු වස්තු භෝග අතහැරලා අර කල්යාණ මිත්‍ය අධ්‍යාවට හැරීම සඳහා ඒ ගන්න වෑයම ප්‍රධාන වශයෙන් ආධ්‍යාත්මික පැත්තට යන්නත් ලෞකික පැත්ත අතහැරීමකට ගන්න වෑයම විශාල තීරණාත්මක දෙයක්. විශේෂයෙන්ම අපි මෙතෙක් කල ගත කරපු ජීවිතයේ මෙතෙක් අපි තනවාදලා හදලා දීපු ඔක්කොම නැත්තම් බැහැර කරලා නන්නාඳුනනා කෙනෙක් දිහාවට නන්නාඳුනනා ප්‍රතිපදාවක් දිහාවට නන්නාඳුනනා නිවනක් දිහාවට පූර්ණ ජීවිතේ කැප කරලා ඒ දිහාවට යන්න බෑයන් කරනකොට ඒක පටිශෝධ කරනවා. ගලන ගැල්මත් එක්ක පහළට ගසා යamak නෙවෙයි. ගලන ගැල්ම කීයේදි පහළට ගසා යන පිස 99%ක්ම ඉඳද්දි Taman තේරුම් අර ගන්නවා මේ ජල ප්‍රවාහය දිගේ ඉහළට පීනන්න ඕනේ කියලා. ඒකට පෙළඹීමත් විශාල මේ කායික මානසික හොඳ සමබර භාවයකින් යුක්තව ආර්ය ආදී උත්තමයන් දිහා බලමින් ඒ මතුමැත්තේ එච්චර ලොකු කැපකිරීමක්. නමුත් මේ පුද්ගලයාට උඩ තාම අකුසල ධර්මයක් තියෙනවා. පහ කරපු නැති අකුසල ධර්මයක් තියෙනවා. පහළ වෙච්ච නැති කුසල ධර්මයක් තියෙනවා. විශාල වැඩ කොටසක් තියෙනවා. නමුත් තාම කරලා තියෙන්නේ ඒ දිහාවට, කල්යාණ මිත්‍යන් දිහාවට විවේක ජීවිතයකට වෑයමක් පමණයි. ඉතින් එතකොටමත් මේ ආධුනිකයට විශාල සද්ධාශක්තියක් ඇති වෙලා තමයි මේ කඩා ගැනීම කඩාගන්නේ. ਉਹ විශාල ස්පාසාවක් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ ස්පර්ශ ලැබෙන්නේ නැහැ ඒ තාලෙම. සමහරට ලැබෙනවා. සමහරට ලැබෙන්නේ නැහැ. මේ ව්‍යායාම් කරාට පස්සේ නමුත් විශේෂ වීර්යයක් ආරම්භ කරන්න වෙනවා. අර කායික වාචිකව සිදුවෙන අකුසල කර්මයන්ගේ වෙන් වෙන්න අර විදිහේ කාම ලෝකයෙන් හිත මිතුරන්ගේ වස්තුවෙන් වෙන් වෙලා ගියාට විශේෂ වීර්යයක් ව්‍යායාම් කරන්න වෙනවා. මොකද දැන් Taman ගිය තැන ඉන්නේ ඇත්තෝ මේ දේ ඉතර ඕක කරලා අහලක නැත්තෝ නෙවෙයි. ඒත් ඒ මතු මැත්තේ විශේෂ අවධානයකින් විශේෂ දෙයකට හිත යොදාන කටයුතු කර නැත්නම් ඒ සඳහා විශේෂ ජීවන රටාවක් ඒ වගේම කාලසටහන මෙච්චර වෙලාවක් සක්මන් භාවනා මෙච්චර වෙලාවක් පරියන්ක භාවනා කියලා විශේෂයෙන් හැඩ ගැහෙන්න සිද්ධ වෙනවා. අන්න එතෙන් යෝගාවචරයේ විදි ආරම්භයක් සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට අර අපි දැන් විශේෂයෙන්ම අපිට මේ මේ භාවනා මධ්‍යස්ථානක ධර්ම දේශනා කරන අවස්ථාවක් නිසා මෙන්න මෙතනට තමයි මේ විරිය කියන ධර්මය අදාළ වෙන්නේ. ඒ විනය ධර්ම ඇතිවෙන්න යෝගාවචරයට කලින් කලින් කියාපු ඒ පියවරවල් කීපේ පහුකරන විශේෂයෙන්ම සතියක් ධර්ම විචයත් අවශ්‍යයි. ඒ ධර්ම විචය කියලා කියන්නේ මේ අර නෑදෑයින් අස්කරන්ට වස්තු අස්කරන්න අබිනිෂ්ක්‍මණය කරන්න ගත්තටත් වඩා මේ පාපක අකුසල ධර්මයන්ගෙන් වෙන්වීම බොහෝමත්ම අමාරුයි. ඒ කාම වස්තු වලින් වෙනවට වඩා ක්ලේශ කාමයන්ගෙන් වෙන්වීම ඉතාමත් ආරීට වැඩිය ආධ්‍යාත්මික ගතයි ඊට වැඩිය මානසිකයි ආනේ සඳහා විශේෂයෙන්ම ධම්ම විචයක් අවශ්‍ය කරනවා. ඒ ධම්ම විචේ ප්‍රඥාව. තනි වචනයක් වශයෙන් කියන්නේ ප්‍රඥාවමයි. අන්න ඒ ප්‍රඥාව හේතුවට පස්සේ තේරෙනවා අර කලින් Taman ළඟ තිබුණු උපකරණ ආවුද දැන් සෑහෙන මොට වෙලා ඒ උපකරණ නැවතත් ආයෙත් තියුණු කරගන්න වෙනවා. ඉස්සර වෙලා අපි යම් ආකාරයකට මේ උපකරණ පාවිච්චි කරා නම් විචිකම කෙලෙස් නැති කරගන්න, කයින් වචනේ සිදුවන අකුසල් දුරු කරගන්න, දැන් ඒ උපකරණ මිතාම සියුම් බවටපත් කරලා පරිඋත්ථාන කෙලස් කියන නීවර ධර්මයන් දුරු කිරීම සඳහා ඒ උපකරණ බොහෝමත්ම සියුම ලෑස්ති කර ගන්නවා. ඒ ලෑස්ති කිරීමේදී අර ගෙන ආපු Tamange ඥාන ප්‍රයෝග ඥාන මොනක්වත් වැඩක් නැතිව. අලුත් ඒ ස්ථානයේ පවතින ආ වූ ගුරුවරුන්ගේ, කල්යාණ මිත්‍රයන්ගෙන් ලැබෙන ධර්ම උපදේශ අනුව අලුතෙන් ලෑස්ති වෙන්න ගියාම අන්න විරියන් ආරබති. ආරද්ධ විරියක් ඒ පුද්ගලයාට අවශ්‍ය වෙනවා. ඒ විදියෙන් තමයි එයා චිත්තම් පග්ගන්හාති කියලා කියන්නේ දැඩි අර පිටක සංතාන සූත්‍ර වල සඳහන් කරන විදිහට දන්තමාදාය දතෙන් දත තද කරලා ඉර කරලා අල්ලලා මම මේ තිබ්බ පියවර ආයෙ පස්සට ගන්නෙ නෑ කියලා දැඩි උත්සාහයක් කරන්න සිද්ධ වෙනවා මේ නීවර ධර්මයත් එක්ක කරන සටනේදී නැත්තම් නික්කන ධාතු වශයෙන් ඒ තමන් අර කරගත්තා වූ විවේක ජීවිතය දිගට පවත්වාගෙන යන අතර වාරේ දිගටම කාය වචන දෙකෙන් සිදුවෙන අකුසල කර්ම දුස්චරිත වළක්වාගෙන ඒ මතු මැත්තේ ඉතියත්තා වූ මේ නීවර ධර්ම ඇති වෙන්න අවස්ථාව නොදී ඇති නීවර තිරණ දුරු කිරීම සඳහා කටයුතු කිරීමේදී ඒ චිත්තම් පග්ගන්හාති කියන හිත දැඩි කොට ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. එතකොට ඒ සඳහා විශේෂ උපකරණ ආයුධ ටික තමයි අපි මේ භාවනා මධ්‍යස්ථාන ලැහැත්ති කරලා තියෙන්නේ. ඒ සඳහා ඇති කඳවුරු තමයි භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ. විශේෂයෙන්ම සමත භාවනාව සඳහා ඒකට හුඟක් සප්පාය කරුණු අවශ්‍යයි. ඒ සප්පාය කරුණු තිබුණොත් හරියට ශල්්‍ය කර්මයක් කිරීමට ඒකට අදාළ මේ ශල්‍යගාරයක් පහසුකම් ටික අවශ්‍ය වගේ මේ වැඩ පිළිවෙලට විශේෂයෙන්ම සමතේදී ඇතිවෙනා වූ මේ චිත්ත පාරිශුද්ධිය සඳහා විශේෂ පාරිසරික සාධක අවශ්‍යයි. ආනේ පාරිසරික සාධක හිතට ජීවිතයට ප්‍රියවනම දේවල් නෙවෙයි අප්‍රිය වුණත් අමනාප වුණත් මේ නීවර ධර්මයන් දුරු කිරීමේ ආනිසංසය සලකාගෙන යෝගාවචර අධිකට චිත්තම් පක් ගන්න ආදී චිත්ත දැඩි කොට ගන්න වෙනවා. ඒ මත් ඉඳගෙන තමයි පදහන් වීර්ය කරන්න වෙන්නේ. මේ චිත්තම් පක් ගන්න ආදී පදහති කිව්වහම සමත භාවනා විදර්ශනා භාවනා කොටස වල තමයි මේක වැටෙන්නේ. ඒක නිසා වීර්යයේ තියෙනවා විශාල පරිණාමයක්. යෝග ජීවිතයක් ඇතුළත ගන්නකොට විශාල පරිණාමයක් ඒ නිසා අපි සාමාන්‍ය කෙනෙකුට උගන්වන්න ගියාම කියන්න ගියාම කේවලත්වේ වීර්ය මේකයි කියලා ඒකට වෙනම තියෙන ලක්ෂණ රසපච්චපට්ඨාන පදත්තාන වශයෙන් නමුත් යෝගාවචරය යෝග ජීවිතයට ගියාම ඊට වැඩිය හුඟක් වෙනස් යෝගාවචරයගේ යෝග ජීවිතයේ සාර්ථකත්වයේ අනුව විවිධ ක්‍රම වලින් වැඩිච්ච සද්ධා වැඩිච්ච වීර්ය නැගිටව ගන්න පුළුවන් නැගිටපු වීර්යෙන් විවිධ ආකාරයේ කෙලස් කැපීල කරගෙන යන්න පුළුවන් නිසා හැම වෙලාවෙම ඒ යෝගාවචරයාගේ යදවුමට යදවුමට සාපේක්ෂව ප්‍රතිඵල තියෙනවා. සාමාන්‍යයෙන් වීර්ය හඳුන්වන්නේ උත්සාහන ලක්ෂණ කියලා. වැටෙලා කේල් කනක කේල් මේ කේල් කනක් පීදිලා කන බර වේගන එනකොට අල භූමියක නම් හිතවලා තියෙන එක සාමාන්‍යයෙන් ඒ කන දිහාට ගහ පාත් ඒ පාත් වෙනකොට ඒකට කරුවක් දෙන්න ඕන. නොතිබුණොත් ගහ වැටුණොත් ඉස්සරහාම විනාශ වෙන්නේ පොඩි වෙන්නේ කන නිසා ඒ ගොවියෝ දක්ෂ ගොවියෝ ඒකට කුණ්‍ය දෙනවා. ආධාරයක් දෙනවා. එහෙම නැත්නම් පරණ කටු මැටි ගෙවල් වල කාලයක් යනකොට යට බරදාාරි දිරපුවාම ගේ එක පැත්තකට රොක් වෙනවා. ඇද වෙනවා. එතකොට මේ පැත්තෙන් කුණ්‍යක් දුන්නේ නැත්නම් ඒ ඇදගෙන වැඩනවා. ආන්නේ වගේ සමාධිය ඇති වෙගෙන එනකොට හිතේ එනවා මේ වැగిරෙන ගතියක්. කයෙත් එනවා ඉරියව්වෙත් එනවා නිකන් වැగిරෙන ගතියක්. ඒ වැగిරෙන ගතිය අර ඇතිවෙනා වූ පුංචි සමාධිය නිසා යෝගාවචරය වුණාට වැඩි ලොකු Taman පිළිබඳව ඇත්තමේන්තුවක් කළොත් ඒ වීර්ය බහාතබල එහෙම මේ සමාධියේ ලැබුණා උදිත්ත ධම්ම සුඛ වශයෙන් ඉඳ ගියොත් වීර්ය යටපව වුණොත් කුසීත භාවයට නින්දට පැටෙන් තියෙන අනිවර ධර්මායමත් වෙන්න ඉඩ තියෙනවා ආන්නේ වගේ තමයි මේ ලෙඩ සමාධිය නැගියත නගා තබා ගැනීම සඳහා වීර්යය තියෙන්න ඕන ඔසවා දෙන ගතියක්. නැත්තම් උත්සාහන ලක්ෂණයක්. ඒ වගේම ඒ නිසා වීර්යයට කියනවා විරියත් භාවෝ විරියෝ කියලා. මේක වීරයෙක්ගේ ලක්ෂණ තියෙන එක. වැඩක් කරගෙන යනකොට බාධා පැමිණීම ලෝක ස්වභාවේ. ඒක එනකොට දුවන ගතිය ඒ වැරදිත් එක්ක දුර්වලකම් එක්ක රණ්ඩු කරන ගතිය ඒ කුසීතයයි ගතිය. වීරයයි ගතියකට මුණ දෙන ගතිය. නිසා විරිය වීර්යයේ තියෙන දේ තමයි වීර්යවන්තයාගේ ලකුණ. මොකද වැරදි එන එකටත් ඒක රණ්ඩු කරලා වැඩක් නැහැ නමයි. ඒකයි මේ ලෝකේ දුකයි කියලා කියන්නේ. නමුත් ඒ එන එන වීර්ය නිසා Taman ඒකට එළඹ සිටි ගතිය, උපත්ම්බන ගතිය වීර්යගේ ලක්ෂණ. ඒක නිසා එළඹිලාමයි කියන්නේ. එන එන දුකට එන එන කරදරයට මූණ දීගෙන ඉන්න පුළුවන් ගතිය වීර්යයේ පවතිනවා. ඒකට කියන උපත්ම්බන උපස්තම්බනය ලබා දෙනවා. ඒක Taman වැටහෙනවා භාවනා කරගෙන යනකොට සමත භාවනාවේදී නම් මේක හොඳටම උරගාවෙන තැන තමයි මේ උපචාර සමාධියට කිට්ටු කරනකොට. මේකත් මේ නික්කම ධාතුවට අයිති වෙන වීර්යයේ මධ්‍යස්ථ කොටසේ එතෙන් එනකොට සෑම පුංචි බාධාවක්ම තාමත්ම ලොකු වෙලා ප්‍රකට වෙලා යෝගාවචරය පෙළඳ ගන්නවා. එනිසා මේ අවස්ථාවේදී යෝගාචර හොඳට බණ අහලා ධර්ම සාකච්ඡා කරලා Taman ඉන්න පිළිතන පිළිබඳව ලොකු වගකීමකින් කටයුතු කළොත් පැවැත්වුවොත් කොහොම දේශියකින් නැත්නම් තද බලා පහසුකටපත් නොවි ඒ උපචාර අවස්ථාව අර්පණ අවස්ථාවටපත් කරගන්න පුළුවන්. ගාක්ම ඥානවන්තව මේ தત્ත්වේ සමතුලිතය කිරීමේ ශක්තිය අවශ්‍යයි. ඒ වගේම තමයි විපස්සනා යෝගාවචරයට එවැනි අවස්ථා දෙකක් හෝ තුනක් විතර හම්බ වෙනවා. ඒ විපස්සනා භාවනා පරියන්කයකට. විශේෂයෙන්ම සම්මසන අවස්ථාවට කිට්ටු කරනකොට වීර්ය පුදුමාකාරයට අවශ්‍ය කරනවා. ඒ අවශ්‍ය කරන වෙලාවට ඒ යෝගාචරය මෙනෙහි කිරීම ආදී ක්‍රම වලින් ඒ වීර්ය ලබා දුන්නේ නැත්නම් පුදුම කතා කියනවා යෝගාචරය වෙලාවට. බුද්ධ භාවනා ඊටාත්ම කිරණාත්මක චුල්ලසෝතාපන්න තත්ත්වයට වගේ ගියාම බොහෝ විට හිත නින්දර වැඩෙනවා. ඉතින් සමහරව හිතනවා බෝ ඒ බොහොම හිත පැහැදිලි කමකුත් තියෙන. භාවනාවමයි ඉන්නේ. හිතපු ගමන් නින්දට නැගිටපුවාම මොකක් හරි වෙලා තියෙන හිතන සමහර එකවරම දැන් ඉතින් රහත් උනා කියලා සමහර වෙලාවට බොහොම ලොකු ප්‍රකාශන කරන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් වීර්යයට පක්ෂ කෙනෙක් නම් ඒත් වරද ගන්නවා මගේ දැන් නම් සතිය කැඩිලා. මගේ දැන් නම් සමාධිය කැඩිලා. මේ උගා ශෝකේ හොඳට තිබුණ භාවනාවේ දැන් ඕන නීවර ධර්ම පහළ වෙනවා. දැන් ඇඟ හෙල්ලෙනවා, දාඩිය දානවා. මොකද මේ? කියලා ඕන එතනදී Tamanda ඒ සත්‍ය தത്വයට වඩා වැරදි නිගමන වලට එළඹෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙදීම යම් ආකාරයේ භාවනාවේ අත්දැකීමක් ලබන්න ඉස්සරලා මේ වීර්ය ආදී ධර්මවල ඊටාම සියුම් පරීක්ෂා සිද්ධ වෙනවා. මේ පරීක්ෂා සිද්ධ වෙන වෙලාව කල්ැතුව දන්නවන්න දැන් Taman ඉන්නේ එහෙම තැනක දන්නවන්න ඒ යෝගාවචරයට අවශ්‍ය වෙනවා ඒ වෙලාවේදී අර කුණාඩු සහිත මොහොතේ නැව පදින්න යන්නේ හොඳ කප්පිට්ටෝ. ඒ වෙලාවේ තුනාට යනකම් නැව ආරක්ෂා කරගන්න නැංගුරන් දාලා නැව නිශ්චල කරගන්න. ඒක තමයි කුණාටට මූල දෙන්න පුළුවන් හොඳම දක්ෂම දේ. ඒ නිසා දක්ෂ කප්පිතෝ ඒ දැන් හොඳ හුලඟ තියෙන වෙලාව ඒ නිසා මම වේගයෙන් පදවන්න ඕන කියලා කුණාට උලගේ නැව පදවන්න යන්නේ. ආන්නේ වගේ තමයි සමත භාවනා යෝග අවචරයත් ඒ උපචාර මට්ටමට ආපුවාම ඒ කියනවා මේ ආචාර්යයන් වහන්සේලා මතක් කරන්නේ ගැබ්බරමාවක් Tamange දරුගැබ රකින්නාසේ ඒ වෙලාවේදී කරන පැවතින සමබර භාවයේ පුළුවන් තරම් ඉස්සද්දව ඒ දරුගබ මෝරණ්ඩ දිගට අර්පණා සම උපචාර සමාධියේ මෝරණ්ඩ දිගට ඒ தත්ත්වෙ දෙන්න ඕන. විවිධ අමාරුකම් මතුවෙනවා. ඒ පිළිමින් අතර නම් මේක එච්චර ප්‍රසිද්ධ නැහැ. නමුත් ගැබ්බර මව්වරුන්ට ඇති වෙන අමාරුකම් ගැබ්බර මව්වරු දාන දරුවන් හදපු අම්මලා දාන. ඒක නිසා පිළිමේ ආරක්ෂාව දෙන්න ඇය වෙලාවට කාන්ත ආරක්ෂාවක් කළසනවා. පිළිමව්වරුන්ගේ ආරක්ෂාවක් කළසනවා. ඒ වගේම තමයි මේ උපචාර සමාධි මට්ටමට ගිය කෙනා කවදාකවත් නරකයි භාවනා නොකරපු ඡණ්ඩ පුරුෂයන්ගේ අසුර ලබනවා. භාවනා කරලා ඉහාට ගිය කෙනෙක්ගේ අසුර ලැබුවොත් ඒ අත්තු කල යුතු ඒ කුමේ ධර්මානුකූල උපදෙස් ලබා දෙනවා. මෙතනදී යෝග ආචර පුතුම වීර්යයක් අවශ්‍යයි. එහෙම නැත්නම් කියනවා ඉරි වදින ගෝලමක් රකින්න ගොවියෙක් වාගේ. දැන් වැඩ කරන්නේ නැහැ ඒ නිසා මම නොගියත් ගියත් ඔක කියලා කරලට කිරි වදින කිසි මම කරන දෙයක් නෙවෙයි කියලා කුසීත වුණොත් දිය යුතු ආරක්ෂාව නොදුන්නොත් ඉතින් අර සරු ගොයම කන්න කොයි සතක් යන්නේ අලාපාවිත ඉතින් එතකොට අර ඔක්කොම වියදම් කරලා ඉවරයි අපරාධය අවසාන ගිය දවස් දකිනකොට අස්වැන්නක් වෙනකොට හම්බෙන්නේ ලොකු චිත්ත පීඩාව පීඩාවක් ඒ වගේ තමයි භාවනා කරගෙන යනකොට Tamanda වේදෙනවා නම් හිතෙනවා නම් දැන් යා භාවනා yaadෙනවා පැයීගෙන එනවා මේ වෙලාවේදී මේ යෝගාවචර විශේෂයෙන්ම Tamanටම සලකලා Tamanගේම භාවනාවට සලකලා මේ පත්ලා තියෙන தත්ත්වය සලකාගෙන ඒකට අනුග්‍රහණ කළොත් මේ චිත්තම් පග්ගන්හාති පදහති කියන විදිහට විශේෂයෙන්ම චිත්තම් පග්ගන්හාති දැඩි කොට නොගත්තොත් ඒ වෙලාවේ ගුරුවරයාට මොනවක්වත්ම කරන්න දෙයක් නැහැ. කරුවචනාචර මොනවක්වත්ම කරන්න දෙයක් නැහැ. දාන දෙන දායකයන් කරන්න දෙයක් ඇත්තෙම නැහැ. නෑදායින්ද කරන්න දෙයක්වත් නැහැ. ඒ යෝගාවචරය ධර්මයේ දන්නේ නැත්නම් යෝගාවචරය හිතන්නේ දැන් මට කරන්න දෙයක්වත් නැහැ. ඒකයි ඒ ධර්ම සාකච්ඡාවකදී ධර්ම දේශනාවකදී නිතරම මතක් කරලා තියෙන්නේ මේ ශාසනය කියලා කියන්නේ බොබ්බඩෙන්ගේ ශාසනයක් නෙවෙයි. සර්වඥාන්සේ දේශනා කරලා තියෙන්නේ කිච්චේන මේ අධිගත අලන්දානි ප්‍රකාශිතු මම මේ වැඩේ ළඟා කරගත්තේ ප්‍රතිඵල ලබා ගත්තේ විශාල කෘත්‍යයකින්. රාග දෝෂ පරේතෝ මේ රාගයෙන් ද්වේෂයෙන් මේ පිරිච්ච පිළිච්ච මිනිස්සුන්ට නාලන්දම්මෝසු සම්බුද්ධෝ මේ ධර්මයේ ඉතර ලේසිනේ ආරක්ෂා මේ අවබෝධ කිරීම. ඒ මොකද අර අරමුණේ නැත්තම් ඒ උපචාර සමාධි අවස්ථාවේ එන්නා වූ පුංචි පුංචි ධර්ම පුංචි පුංචි අපහසුතා මැදයේ යෝගාවචරය වීර්යාරම්භ ධර්ම වෙනුවට කුසීත පක්ෂික වුණොත් පුදුම විදියට නිවර ධර්ම ඉසෝසම හැම ඒ වෙලාවේදී අපි ඉදිරිපත් කරන අපි කරන තර්ක අපේ තියෙන ඒ උපක්‍රම හැම දෙයක්ම නිවර්ණයක නියෝජනයක් කරනවා ඒ නිසා මේ වෙලාවට එහෙම කරන්න එපා මෙහෙම කරන්න කියලා සද්ධර්මයෙන් උපදෙස් දෙන සත්පුරුෂයාගේ ධර්මයට වඩා අසත් ධර්මයෙන් උත්තර දෙන්නා වූ අසත්පුරුෂයන්ගේ ධර්ම බොහෝම ප්‍රියමනාප සිත් ගන්නා සුළු තත්ත්වයක් වටහිදී කුසීත පාක්ෂිකයි මේ කෙලස් පක්ෂ පක්ෂයට වැඩනවා. ඒ නිසා මේ වෙලාවේදී යෝගාවචරය තුළ සෑහෙන අරමණ ලද වීර්ය ප්‍රදේශයක් කායික වශයෙන් තියෙන්න ඕනේ, චෛත්‍යික වශයෙන් තියෙන්න ඕනේ. ප්‍රති එතනදී තමයි විශේෂයෙන්ම යෝගාවචරින්ට මේ සක්මන් භාවනාව තියෙන වටිනාකම තේරෙන්නේ. සක්මන් භාවනාව හොඳට කරලා සක්මණෙන් ඇති කරගත්ත සමාධියක් ඇති කෙනෙක් නම් මෙන්න මේ වාගේ තීරණාත්මක අවස්ථාවල ඒ යෝගාවචරය තුළ සෑහෙන කායික වීර්ය ප්‍රමාණයක් රැස් වෙලා තියෙනවා. ඒක ඒ වෙලාවේ යහට මෙහාට හරවලා මේ අවශ්‍ය විදිහට යොදා ගන්න පුළුවන්. එහෙම නොවුනොත් විශේෂයෙන්ම හිත කුසීත පාක්ෂික වෙනවා. පාක්ෂික වෙලා අය හැම වෙලාවෙම මේ කාය පිළිබඳව ආදරේ ජීවිතය පිළිබඳ ආදරේ নানা ප්‍රකාර හේතු කාරණා රාශි ඉදිරිපත් වෙලා එක්කෝ තීන මිද්දේට හිත වැඩෙනවා එනනම් කාම රාගයට හිත වැඩෙනවා නැත්නම් ද්වේෂයට වැඩෙනවා එහෙම නැත්නම් උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡ මොනම හෝ නිවර්ණයකට උදව් වෙනවා. ඉතින් ඒක ඇත්තටම බලනකොට මේ භාවනාව ලැබිච්ච ඵලයක්. භාවනා නොකළනම් ওই දෙයි නෑ. ඊවල් දරවල් වල කොයි තැම්පත් කරනකොට ව්‍යාපාර ඕව මොනක්වත් එන්නේ ඒක නිසා යෝගාවචර හිතා ගන්නවනේ මේ වෙලාවේ කුසීතකමක් ආවත් විද්‍යාරම්භ අවස්ථාවක් ආවත් දැන් මම ඉන්නේ වතුරට බැහැගත් අවස්ථාව. ඒ නිසා මේ වෙලාවේ මේ කාමභෝගී පුද්ගලයන්ගේ උපදෙස් ලබන්න හදනව හෝ ලැබෙනා වූ මේ බුද්ධ ශාසනේ බුදුජාන විශ්ව ඉදිරිපත් වෙච්ච වෙලාවේදී එයින් ජයගත්ත කෙනෙකුගේ උපදේශ නොලබනව නම් හෝ ඉතින් ඒක ලොකු විනාශයක්. ඉතින් ඒක නිසා එතෙන්ට යන්න ඉස්සර වෙලා මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ තමන් ඉන්නේ දැන් මෙතනය කියලා දැනගන්න එක. විචය විනිච්ඡය ධම්මවිචය හොඳට මේකට දැනගැනීම ඉතාම වැදගත්. එහෙම වැදගත් වුණා නම් ඒකේ තියෙනවා භාවනා කරනත් අnder වැටෙන ගතියක් ඒ විරිය ආරම්භ කිරීම ඒ වෙලාව විනෝදාංශයක් වගේ වෙනවා. මේ වෙලාවේ දැන් මෙන්න මෙතනයි මතුවලා තියෙන්නේ මේ ආවලයි මේ ඔළුව උසලා තියෙන්නේ හරියටම. අනිකුත් දේවල් මගාරවල මේ මතුවලා තියෙන අකුසල ධර්මයේ හරියට තෝරා ගත්තොත් තෝරාගත්ත පමණින් මේ අකුසල ධර්මයේ මිලාන වීමක් වෙනවා. හිතේ විසාජය ගැනීමක් හිතෙනවා. අපි මෙලේ කරම මට්ටමේ නැත්නම් ඒ බාධක ධර්මය අවබෝධ කළ මට්ටමින්ම ලොකු ජයග්‍රහණයක් ලබනවා යෝගාවචරය. ඒ ජයග්‍රහණය මතුමත්තේ ඊට වඩා දැඩි දුෂ්කරතාවයක් ආවත් ජය ගන්න ඕනේ කියන විදිය ලොකු අර වීරත්වයක් ඇති කරලා දෙනවා. අපි සාමාන්‍යයෙන් දුෂ්කර විෂයක් වශයෙන් ගණන් ගන්න මේ විභාගයකදී ගණිතයේ ප්‍රශ්න පත්‍රයක් ගත්තොත් ඒකේ එක ගාණක් හරියට තේරුම් ගත්තොත් මේ ගාණේ මෙන්න මෙතනයි ගැටලුව තියෙන්නේ කියලා ඒක පියවරෙන් පියවර ලියලා උත්තරේ නිර්දේශයක් ගැහුවට පස්සේ ඊට පස්සේ මුළු ගණන් පත්‍රයේම හදන්න ලොකු ශක්තියක් ලොකු ධෛර්යයක් ඇති වෙනවා අර පළවෙනි ගාව ගාන හරියට විසඳීම ආන්නේ වගේ තමයි මේ මුලින් මුලින් එකේ පොඩි පොඩි ධර්මතා අනුව වීර්ය කියන මේ උපකරණය හොඳට සියුම් කරගත්තට පස්සේ තියුණු කරගත්තට පස්සේ ඒ සියුම් තියුණු උපකරණේ විවිධ දේවල් වැඩ ගන්නට ලොකු හයියක් එනවා යෝගාවචරයට. ඒක තමයි අපි මේ භාවනා මධ්‍යස්ථානයකදී කරන්නේ. එහෙම කරන පිළිස ඉන්නවා දකින්නකොට ඒ පුද්ගලයාට ඉදිරියට යන්න ලොකු ධෛර්යයක් ලැබෙනවා. ඒ වෙලාවට අසප්පායේ ඒ ධෛර්ය ආරම්භ නොකරලද පුද්ගලයන්ගේ අසුරේ කිසි වගතුවක් වෙන්නේ නැහැ. ඒ මේ පුද්ගලයා දක්වන ආදර්ශයත් අර වීර්ය ආරම්භ කරන්නේ නැති පුද්ගලයන්ට ආදර්ශයක් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට වැඩ කරන පිරිසක් එක්කම ඉඳ හම්බ වෙනවා නේද? ලොකු ශක්තියක් ලබනවා. ඒකටම මේ මේ ਸਰවඥාන්සේක තනක සඳහන් කරනවා විරිය ආරම්භ කරන්න වෙලාවක් තියෙනවා. නැත්නම් අවේලාව විරිය ආරම්භ කරලා ප්‍රතිඵල ගන්න බෑයි කියලා කියනවා. ඒක හරි මේ මේ සංවේග පහල කරන සුළු කාරණා ටිකක් උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ. උන්වහන්සේ අමතක් කරනවා හොඳටම ඇඟ ජරා ජීර්ණ වුණාට පස්සේ විරිය ආරම්භ කරලා වැඩක් නැහැ. ඒකට අකාල් කියනවා. එමණ කායික වීර්යය නැහැ. ඒ පුද්ගලයාට ඒ යන්ත්‍රයෙන් වැඩ ගන්න බෑ. එතකොට වීර්ය ආරම්භ කරන වෙලාවක් නෙවෙයි වීර්ය වැඩ කරන වෙලාවක් නෙවෙයි. ඒ වගේ තමයි ලෙඩ වෙලා හොඳටම මේක අබල දුබල වෙච්ච වෙලාවක ඒ වීර්ය කරන වෙලාවක් නෙවෙයි. ජරා වෙච්චාම, ජීර්ණ වෙච්චාම, රෝග ආතුර වෙච්චාම ඒ වගේම රටේ දුර්භික්ෂයක් තියෙනවනම් පුරා පැතිරිච්ච දුර්භික්ෂ කාලයක් තියෙනවනම් ඒක වීර්ය ආරම්භ කරන්න පටන් ගන්න වෙලාවක්. එහෙ නැත්නම් තදබල යුද්ධ තියෙනවනම් පස්වෙනි කාරණාව ඉතාමත්ම සාක්මේ මේ මේ සංවේග උපදන් තුරේ සංඝයාතර ભેද තියෙනවා නම් කවදාවත් භාවනා කරන්න බෑ. සංඝ සාමග්‍රිය නැති තැන භාවනාව හරියන්නේ නැහැ, වීර්යයක් හරියන්නේ නැහැ. ඔක්කොමල වයින්ට පටන් අර ගන්නවා. මේ ඔක්කොමලා ගිනි අරගෙනපත් වෙලා ඉන්න වෙලාවේ මේ සුරුට්ටු පත්තු කරගන්න හදනයි කියලා අර භාවනා කරන්න කියලා උපදේශ ඉල්ලන කෙනාට ලැබෙන්නේ අර වගේ අසත්පුරුෂ උදව් උපකාරය. ඒ නිසා බුද්ධ දේශනාවේ සඳහන් කරලා තියෙනවා සමග්ගාණං තපෝසුඛෝ. මේක තමයි භාවනා මධ්‍යස්ථානයක් කියලා කියන්නේ. භාවනා මධ්‍යස්ථානක් තියෙනවා. සාමාන්‍ය ප්‍රශ්න කොච්චර දෝ තියෙනවා. නමුත් අපි හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ අපේ භාවනා දියුණුවත් නැති වුණා. මේ භාවනා කරන පිළිසෙට යාදීමක් වශයෙන් කාය සාක්ෂියක් වශයෙන් අපි ඔක්කොමලා කරන වැඩ සමගියෙන් එකතුව කරනවා නම් ඒක භාවනා නොකරපු කෙනාට භාවනා කරන්න ගැම්මක් වෙනවා. භාවනා කරමින් ඉන්න ගමන් උනත් වැටිච්ච කෙනාට නැගිටින්න ඉවුරක් පවුරක් වශයෙන් උදව් කරනවා. ඒ වගේම Taman වැටලා හිටියත් Taman තේරෙන්න පටන් අර ගන්නවා හේතු වෙන කණු රාශියක් තියෙනවා කියන්නේ. ඉතින් ඒකයි කියන්නේ මේ වගේ පිරිසක් අතර ඉන්න හම්බ වීමත් විශාල මේ මෙලොව වශයෙන්ම ලබන්න පුළුවන් ලොකු නිර්ආමිෂ සපක්. ඒ නිසා මේ මේ අර ධර්මයේ මේ වීර්ය ආරම්භ කිරීමට අදාළ හේතු දක්වන තැන ওই දසබල සූත්‍රය වගේ තැන්වල සරුවචන සඳහන් කරන මම මේ වීර්ය කිරීමේ මගේ නිවන ලැබෙනවා. මට පුද්ගලිකව මෙහෙම ලාභයක් ලැබෙනවා කියලා හෝ අත්හිත භාවයේ කල්පනා කරලා හෝ වීර්ය කරන්නයි කියලා කියනවා. එහෙම නැත්නම් අඩු ගානේ මම මේ පිරිසත් එක්ක මේ වැඩ කරන නිසා තවත් බොහෝ මේ වනුගාමීන් දඟලමින් යන බොහෝ පිරිසකට ආදර්ශයක් ලැබෙන නිසා අයත්ොත් නැගිටීවි කියලා පරිහිත කාමී භාවයේ සලකලා හෝ දිගටම බහා නොතබන ලද වීර්යයක් කරන්නයි කියලා කියනවා. අත්හිත පරහිත දෙකම සලකලා හෝ මේ වීර්ය කරන්න කියන නිසා සාමාන්‍යයෙන් නම් ලෝකේ දිහා බලනකොට සමහරුන්ට පුංචි වීර්යකින් උනත් විශාල ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන චරිත අපේ ජීවිතවල දක්වලා තියෙනවා. ඒකේ තව සමහර ඉනෝ කොච්චර දෝ උත්සාහ කරනවා. මෙච්චර ගණන් අවුරුදු කෙරුවා මෙහෙම කරගම් කෙරුවා මෙහෙම කෙරුවා කෙරුවා නමුත් කිසිසේත් ඵලයක් ලැබලා නැහැ. තව සමහර ඉන්නවා මේ කියන ධර්මතාවය බලලා යොදන යොදන වීර්ය ප්‍රදේශයට යම් යම් ප්‍රදේශයක ප්‍රතිඵල ලබා ගන්න කටයුතු කරනවා. අන්න එහෙම නැත්තන්ට සාමාන්‍ය ලෝකයා දොස් කියනවා ආත්මార్థකාමී කියලා. ඔක්කොම අතහැරලා ඒ ලාභ සත්කාර වස්තු භෝග ඥාති ඔක්කොම අතහැරලා මේ භාවනා කරනවා ඒ කිසිම ලෝක ප්‍රශ්නයක් සලකන්නේත් නැහැ, සමාජ ප්‍රශ්නයක් සලකන්නේත් නැහැ. මේක නම් ඉතින් කාට කරන්න බැරිද? ඔක තනිකර ආත්මාර්ථකාමී කියලා කියන. නමුත් මේ වීර්ය පිළිබඳ බුදුහාමුදුරු දක්වන මේ විග්‍රහය දෙපේනවා. ඒ වීර්ය කවදාකවත් ඒ වගේ එපතු ආකල්පයකට නෙමෙයි තුරු දෙන්නේ පැහැදිලිවම අත්හිත පරහිත කියන දෙපාර්ශ්වයේ උබේ පාර්ශ්වෙම සංසන්දනය කරනවා. ගෙවීමක් කරන හැම පැත්තටම ගෙවීමක් කරනවා. ඒක නිසා විරිය කියන එක මේ බුද්ධ ශාසනයේ බොහෝම වැදගත්. නමුත් මේ මෑතකදී විශේෂයෙන්ම බුද්ධ ආගමේ ප්‍රබුද්ධ පැත්ත එහෙම නැත්නම් මේ ධර්ක ශාස්ත්‍රානුකූලව සලකන්න ගියාට පස්සේ හුඟව දෙනෙක් මේ නිදාස් චින්තන අදහසත් එක්ක මේ නිකන් නිකන් ඉඳලා භාවනාවේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ශක්තියක් ඇති කියලා මේ මේ මූලිකව කරන දානෙක මූලිකව කරන සීලයක මූලිකව කරන ඉන්ද්‍රිය සංවරයක වැදගත්කමක් නැත්තේ නෑ කෙලිම විපස්සනා කරන්න පුළුවන් නම් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා අමුතු අදහසකුත් දිනු කරගෙන කියනවා. මේ නිසා කාටත් විපස්සනාව කැපයි ඕනම කෙනෙකුට විපස්සනා කරන්න පුළුවන් කියන එක ලාභ වෙළඳ බඩුවකට කරන වෙළඳ ප්‍රචාරයක් වගේ එහෙම කතාවකුත් තියෙනවා. නමුත් රෝලිම අපි සඳහන් කරා රත්ස්තෝති පාක්ෂික ධර්ම වල නව පොලකම මේ වීර්ය බුදුහාමුදුරෝ සඳහන් කරපු නිසා කාටවත් හිතන්න අමාරුයි ඒ වාගේ කෘත්‍යයකින් තොරව ප්‍රධාන වීදිකෙන් තොරව මේක ලබා ගන්න පුළුවන් කියලා හිතන එක අමාරුයි. නමුත් ඒක ප්‍රධාන වීදිකේ කළ යුතුයි කිව්වොත් බොහෝ දෙනා පියවරක් පිටිපතර කියනවා. ඒ තරම්ම ලෝකේ දුස්චරිතර බරයි මේ මේ ලෝභ දෝෂ පරිහිත. ඒ නිසා අද මේ නව අදහසන්ව කටයුතු කරන ධර්ම දේශනා කරන උඟ දෙනේ ඒ ප්‍රයත්නය පිළිබඳව කතා නොකර මේ මේක බොහොම ලේසියෙන් බොහොම පහසුවෙන් විපස්සනාවේදී මේ හරියට මේ නව අලුත් වචන කියන ටෙක්නික් එක දන්නවනම් හරියට ඒ තාක්ෂණය දනව කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් මේක ඇත්තටම කාටත් සලකා බලන්න හොඳ අදහසක්. ආරම්භයේදී නම් ආරම්භ වීදී ඇතිකරන්න නම් අපිට එච්චර දේවල් අවශ්‍ය කරන්නේ ඇත්ත. කොහොම හරි මේ පුද්ගලයා වතුරට බහින්න ඕනේ. වතුරට බැස්සට පස්සේ ඒ පුද්ගලයා පාරමී ශක්තිය සහිත නම් කුසල ඥාන, ඒ වගේ ප්‍රයෝග ඥාන සහිත නම් හොඳ ගිහි ලෝකයේ අත්දැකීම් සහිත කෙනෙකුට නම් මාත්‍ර තියෙන හැම පාඩමකදීම අර මුල් පාඩම වගේ ඉදිරියට යන්න පුළුවන්. එහෙම නොවුනොත් මේ බරපතල ගමනේදී ඒ පුද්ගලයාට අතරමඟදී ඒ ඒ තැන්වලදී ඒ ඒ දේවල් සම්පාදනය කරමින් යා ගන්න පුළුවන්. ඔතන එතකොට බොහෝ කල් වීර්ය කරනවා එච්චර ප්‍රතිඵල ලැබුණේ නෑ කියන කාණ්ඩයට වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ වුණත් වටිනවා මෙහෙම නොකර කුසල අකුසල පාක්ෂිකව කාමභෝගීව ගත කරන ජීවිතයට වඩා මේක වටිනාකමක් තියෙනවා. ඒක නිසා වීර්ය පිළිබඳව අඩුතක් හේතුවක් කරන්න ගියොත් ඒක කුසීතවත්වක් වෙනවා. ඒක නිසා වීර්ය ආරම්භ කරන්න නැත්නම් භාවනා කරන්න ඉස්සර ජීවිතයකදී කෙනෙක් අපේම ජීවිතයක් කරන්න බැලුවත් ලෝකේ දිහා බලන හැටි භාවනා කරගෙන යනකොට බලන හැටි භාවනා කරපු අවසාන දවසක් ආවොත් එදාට ජීවිතේ බලන හැටි ලොකු වෙනසක් තියෙනවා. ඒක හොඳට පැහැදිලි වෙනවා මේ සරුවත් යනාදී කුසීත වස්තු සහ විනීත මේ මේ විරි ආරම්භ වස්තු පෙන්වන ගියාම එකම ධර්ම ටිකම තමයි පේන්නේ. කාරණා හතරක් අරගන්න. ලෙඩ වෙයි කියලා හෝ ලෙඩ වෙන්න කලින් ලෙඩෙන් විලා සනීපෙච්ච ගමන් මම මේ ඇඟ සනීප වෙන වෙලාව කියලා හෝ කෙනෙක් භාවනා නොකර ඉන්නවා. බඩ ගිනි කියලා හෝ බඩ පෙරලා වැඩි කියලා භාවනා නොකර ඉන්නවා. ගොඩක් සීතලයි කියලා හෝ උගාක් උෂ්ණයි කියලා භාවනා නොකර ඉන්නවා. මට දීර්ඝ ගමනක් යන්න තියෙනවා කියලා හෝ මම මේ දීර්ඝ ගමනට පස්සේ ඉන්නේ කියලා හෝ භාවනා නොකර ඉන්නවා. ඒතර කාරණා 8යි මේවට කියනවා කුසීත වස්තු 8ක් කියලා. බුදුහාමුදුරු ගිරියාරංග වස්තුවටත් පෙන්වන්නේ ඒකමයි ලෙඩක් වේගන එනවා නම් කල්පනා කරගන්න ඕනේ මට මේන් දැන් එන්න වෙන්නේ වීර්ය ආරම්භ කිරීමට අකාලේ. ඒක නිසා ලෙඩ වෙන්න කලින් පුළුවන් තරම් මේ පුළුවන් ටිකේ හොඳට භාවනා කරගන්න ඕනේ කියලා ලෙඩක් වෙන්න තියෙන එක බුබ්බඩයක් කුසීතයා කුසීත වීමට කාරණාවක් කරගන්නවා වගේම විරියාරම්භ පුද්ගලයා ඒකම හේතුවක් කරගන්නවා මම දැන් ලෙඩ වුණොත් මැරෙන්න දන්නෙත් නැහැ. ගොඩේ හිතන්නෙත් නැහැ. ඒ නිසා මම කරන්න ඕන කියලා ඒ ලෙඩ වෙන්න තියෙන කාරණාව හේතු කරගෙනම එළඹ සිටි වීර්යය ඇති කරගන්න. උපත්තම්බනස කෘත්‍ය સિદ્ધ කරගන්න. යම් විදියකට ලෙඩ නැගිට්ටනම් වහාම කල්පනා කරගන්නවා මේ ලෙඩ වෙච්ච කාලේ මට හරියට ඉදේ කරගන්න බැරි වුණා. දැන් යන්තම් මට වැඩේ කරගන්න පුළුවන් වුණා. තිබුණට වඩා දැඩි හිතක් ඇති කරගෙන වහාම කාලසටහන් දෙන්න. ඒ වගේම තමයි බඩගින්නක් ආවත් බඩ පිටලා තිබුණා. ඒ වගේ තමයි සීතලක් ආවත් උණුසුමක් ආවත්. ඒ වගේම තමයි ගමනක් යන්න තිබුණා ගිහිල්ලා ආවා. ඉතින් මේක දිහා බලනකොට ඇත්තටම අර සතා යන්නේ පොල් ගහ ගන්නද කේල් ගහ ගන්නද කියලා හැරෙනකොට කී හැකි. ඒ යෝගාවචර මේ මේ කාරණා හතරටනේ ඔය කරන හරිය චෝදනා කරන ඔය කාරණා හතරටනේ. ඒ චෝදනා දිහා බලනකොට තේරුම් අරගන්න පුළුවන් කොච්චරක් දුරට සාසනේ තේරුම් ගන්න තියනවද කොච්චරක් දුරට මේ කියන ඇත්තන්ට ශාසනයේ සම්පත්‍ති කරද ශාසනයේ හේතු සාධකද කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ මුළු අතම ඒ පැත්ත මේ පැත්ත කලවම් කරලා හොඳට දැකපු උත්තරයන් වහන්සේලා. වීර්ය පිළිබඳව කිසිම අහවල් දෙ අඩුයි කියලා නොවින්දයි කියලා කියන දෙයක් නැහැ. අර කාල්කාරාම සූත්‍රයේ සරුවචන සඳහන් කරනවා මේ ලෝකේ දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මෝන් බඹෙන් සහිත දෙව්මිනි සහිත ප්‍රජාව සහිත යම් තාක් කෙනෙක් යමක් හිතුවා නම් යමක් කළා නම් යමක් කිව්වා නම් ඒ සියල්ලම මම දන්නවා. නිකන් නෙවෙයි සම්මා සම්බුද්ධ වුනේ. ඉච්ඡන මේ අධිගතං කෘත්‍යයෙන්මයි. මේකට අපි හිතන්න අරකයි අපි බුදුහාමුදුරුවෝ අපිට බුදුහාමුදුරන් රැඳ නැත්නම් බෝසත්ණන්තුරුට අපි දුක් විඳිනවා. අදාකත් අපිට කියන්න ලැබෙනවා. කවදාකවත් අපිට කියන්න හම්බ වෙන්නේ නැහැ කොයිට වැඩි ඉඳලා සක්විත රජු වුණා නම් බුදුහාමුදුරන්ට අපිට වඩා අපි වාගේ සැප විඳින තිබුණා අපි බුදුහාමුදුරන්ට සැපක් විඳිනවා කියලා කවදාකවත් අපිට කියන්න බැහැ. ඒ වගේම අපි ලෙඩක් වෙලා දුකටපත් උනායි කියලා බුදුහාමුදුරන්ට වඩා එහෙම නැත්නම් අපි බුදුහාමුදුරන්ට වඩා දක්ෂව අපි ලෙඩෙන් සුව උනායි කියලා බුදුරජාණන් වහන්සේට අපි නිඳා ලැබුවයි කියලා බුදුරජාණන් වහන්සේට වඩා අපි ප්‍රශංසා ලැබුවයි කියලා මොනම දෙකින් අත අපිට කතා කරන්න දෙයක් නැහැ. ඒකට තමයි මේ නැවතීමේ ලක්ෂණ කියලා තියෙන්නේ. ඒ සියල්ලම මම දන්නවා. ඒ නිසා උන්වහන්සේ මේ වීර්ය පිළිබඳ කරන දේශනාවේදී අර සතියට ඉස්සරලා වීර්ය දක්වන්න දක්ෂකමකුත් සරුවචන දේශනාවේ තියෙනවා. සතියට පස්සේ දක්වන්න පුළුවන් මේ ස්වභාවිකුත් තියෙනවා. මේක නිසා අපිට තේරුම් අරගන්න තියෙන්නේ භාවනා ජීවිතයේ කොතනකදී වුණත් හිත වැටෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම සෝතා සෝවාතාපන්න මාර්ග ඥාණයට මෙපිට කොච්චර උග්‍ර තත්ත්වයකටපත් වුණත් වැටෙන්න ඉඩ තියෙනවා. ඒ හැම වැටිල්ලකටම උත්තරයක් තියෙනවා. ඒක කරන්න නම් මම වැටිලාද මට උත්තර ඕනද කියලා දැනගන්න නම් ධම්ම විචේ කවදාවත් පාගා ගන්න නරකයි. හැම වෙලාවෙම පවතින ආ වූ తত্ত্বය මේ විමසුන් නොනේ බලන්න පුළුවන්. ධම්ම විචයක් හැම වෙලාවෙම ළඟ තියෙනවනේ. ඒක නැත්තම් අඩු ගානේ වගේ ධම්ම විචේ සහිත ගුරුවරයෙක් ළඟ ඉන්නවනේ. ඒ ගුරුවරයාට තමන්ගේ தත්ත්වය හොඳට පැහැදිලි කරලා කර කියලා දෙන්න පුළුවන් නම් ඒ කාන්තේම අපේ මේ වීඩියෝ උත්සාහය දවසින් දවස දවසින් දවස එන්ටෙන්ට හොඳට සාරුවට වැඩෙන්න පටන් ගන්නවා. එහෙම නොවුනොත් ඒ බුද්ධලයා කොච්චර දෝ ඒ බුදුහාමුදුරන්ගේ අඩුපාඩු ධර්මයේ අඩුපාඩු සංඝයාගේ අඩුපාඩු නානා සබ්බක්මචාරින් වහන්සේලාගේ අඩුපාඩු නානා ප්‍රදේවල් අර කුසීත වස්තු පිරියාරම්භ වස්තුවක්ම කුසීත වස්තුවක් කරගත්තා වගේ ඒ බුද්ධලගේ මේ ප්‍රකාශන දිහා බලනකොට පැහැදිලිවම පේන්න පටන් අර ගන්නවා මේ ඒ වීර්ය පිළිබඳව නැත්නම් සාසනය පිළිබඳව අවබෝධ කරගන්න තියෙන தත්ත්වයේ අඩුපාඩුකම් ඉතින් අද මේ බුද්ධ ආගම උදව් කරන කතා. අඩුපාඩුකම් වෙන්න පුළුවන් වෙනා මෙහෙමයි කරන්න ඕන කියන කතා මිසක් ඒ වීරත්වයක් පිළිබඳව කතා නැහැ. වීරයන්වලට වඳින හැටි උගන්වලා තියෙනවා. බුදුහාමුදුරන්ගේ ඥාන වන්දනා කරලා නිවන් දකින්න උත්සාහ කරන ගතියක් තියෙනවා. ධර්මයට වැදලා නිවන් දකින්න උත්සාහ කරන ගතියක් තියෙනවා. සංඝයාට වැඳලා. ඊ වැඳිල්ල හොඳයි. අන්න අර කියන විදිහට චන්දංජනේදී කියන මට්ටමට. ආරම්භ වීර්යයක් ඇත්තා වූ නැත්නම් වෑයමක් කරන ලද්දා වූ චිත්තම් පග්ගන්නාති කෙනාට බුදුහාමරණ වැඳලා නෙවෙයි කරණ තියෙන බුදුහාමර කරපු දේ කරන එකයි. අර චතුරංග සමන්නාගත වීර්ය වගේ ඉතුරු වෙනවන් යට මස් මේ අත නහර හැම ඉතුරු වෙච්චාව. ලේ මස් ජීවන ජීවිතාව. කියලා ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් උන්වහන්සේ ගත්තේ නැත්නම් පෙර පහළ වුණා වූ කාශ්‍යප බුදුහාමුදුරන්ට වැඳ වැඳ හෝ මත්තර පහළ වෙන්න ආ වූ මෛත්‍රී බුදුහාමුදුරට වැඳලා හෝ කොට වෙන්න පුළුවන්කමක් තිබුණා නම් එහෙනම් ගෞතම කියන නාමය උත්තර කැපිපෙන්නේ නැහැ. ඒක නිසා හැම වීර්යයේ වීර්යය හැම මට්ටම් තියෙන කීපයක් යෝගාවචරයාගේ වීර්යය අවමදාකවත් කාගෙන්වත් බලාපොරොත්තු වෙන දෙයක් නැහැ. ඒ නිසා වීර්යයේ මේ වැටෙන ආකාරය පෙන්වනකොට කියන්නේ අසංසීදනතාව පච්චපට්ඨාන. අපව හැරිලා බලන ගතියක් නෑ. කවදාකවත් මං ආව මෙච්චර දුර ආවද හැරිලා බලන ගතියක් නෑ ඉදිරියමයි බලන්නේ. ප්‍රතිවාණිතාවය කියලත් මේකට කියනවා. ප්‍රතිවාණිතාවය ආවනම් පැහැදිලිව මතක තියාගන්න ඕනේ නිවන ධර්ම. යෝගාවචරගේ පැත්තෙන් ඉතලා කියන්නේ. ආපහු හැරිලා බැලුවා නම් ඒ කියන්නේ කම්මැලි. ඒක කවදාකවත් නෑ යෝගාවචර සංසුප්තතාවයකටපත් වෙන්නේ නැහැ. අසංසුප්තතාවෙදී මට තව ගොඩාක් වැඩ තියෙනවා. මේ ලබලා තියෙන බොහොම ඩිංගිත්තයි. අපටිවාණි වෙනවා. ඇරි ඇරි බලන්න විදියක් නැහැ. ඉදිරියමයි බලන්න තියෙන්නේ. ආනේ ගතිය තියෙනවනේ. ඉතින් බුදුහාමුදුරුවෝ අතවනනවා. එහෙ නැත්නම් සම්භාෂණය කරනවා විරියෝතෝපන කින්නාම නසිජ්ජති. වීර්යවන්තයාට මොකද්ද බින්දගෙන යන්න බැරි කියලා. දැන් මේ සංස්ථාව ඇති කරන දානකොට ලොකු ස්වාමීන් වහන්සේලා මේ අදහස අරගෙන ලොකු ලොකු ස්වාමීන් වහන්සේ එදාට හිටපු වැදගත් ස්වාමීන් වහන්සේලාට ගියාම සෑම කෙනෙක්ම කතා කරලා තියෙනවා ওই නමල ගුටි කණ්ඩෝය හදාගන්න. ওই ඊලන්දාරි කොටසක් පැවිදි කරගෙන ඕගොල්ලන්ගෙන් ගුටි ගන්න. ඒක නිසා ඒක අතාරලා දාලා පැත්තකට වෙන්න. ඉතින් ලොකු සාහිත්‍ය බොහොම කරුණ සාහිත්‍ය අහලා තියෙන මොකද්ද මේ කියන්නේ කියලා. එහෙම බෑ ඒ හදනවා නම් ඔය පුංචි කාලෙම අරගෙන හදාගත්තොත් මිසක් ඔය ඊලන්දාරින්ට බණ කිව්වට හරියන්නේ ගුටි ගන්න වෙයි කියලා. ලොකු සාහිත්‍ය උපදේශ ඉල්ලුවාට ඒ හිටපු ස්වාමීන් වහන්සේලා කනුකම්පාවෙන් හෝ තිබුණ සීමිත දැනුමෙන් හෝ මේ වගේ මන්දෝත්සහය කරනකොට ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. එහෙම වුණොත් අපි ඒකෙමත් පාඩමක් ඉගෙනගෙන අපි ඉදිරියට යනවා කියලා. එතකොට නතර වුණා. ඉතින් ඒ ඉදිරියට ගිහිල්ලා පාඩම ඉගෙනගෙන ඒ ගුටි කෑවේ නෑනේ. නිතරමට ආපු වෙලාවේ පන්දි සාංශේ ලොකු සාංශේ හිතල අපි මුණ දෙබල් ඇහුවා. දැන් මේ එක්කෙනෙක්වත් අපිට ගහලා නෑ. ඒ මොකද දැනගෙනමයි බැස්සේ. මේකෙදි මොකවත් දුෂ්කරතා පහළ වෙනවා. ඒක ඊට කලින් කරපු ඇත්තෝ ඒක අමතක කරලා කරන්න බෑ කියන මට්ටමට. එනිසා යැත්ත පුළුවන් තරම් සීලෙන් සමාධියෙන් නැත්තම් සීලෙන් නඩත් වෙලා නැත්නම් අතර වෙලා හිටියා. නමුත් ලොකු ස්වාමීන් වහන්සේලා කිව්වේ එහෙම පාඩමක් එනවනම් අපි ඒකත් ඉගෙන ඉස්සරහට යන්න ඕන. ඒකේ එතකොට මේ යන හදන ඇත්ත තමයි ඒ ගමේ ඒ ගමනේ ප්‍රමුඛතාවය ගන්න. ඒ දුෂ්කරතාවලින්මයි ඒක නැගිටවන්නේ. ආනි ඒ ගතිය තමයි බුදු ගතිය. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒ තිරච්ඡාන කතා වෙනුවට හැම වෙලාවෙම විදි ආරම්භ කතා කරන්න ඉගෙන ගන්නවා. මොකද උදේ ඉඳලා හැන්දෑවකම් කරන කතාවක් එහෙම අහලා බලන්නේ උඟක් කතා කරන කට්ටිය හොයලා බලන්න මොනවද කරන්නේ කියලා. අනුන්ට වීර්ය උගප්පද්දන කතාවද කතා කරන්නේ නැත්නම් යෝගාවචරයක් වශයෙන් රෙදි අඳගෙන කරන්න පුළුවන් කතාවක්ද අනුන්ට කරන්නේ කියලා. මේ කුසීත වස්තු ටික තෝරාගන්නෙත් නැහැ. විරියාරම්භ වස්තුවක් දන්නෙත් නැහැ. එනේ එනදී. දැන් තන් වල ගිහලා කතා කරන්න පටන් ගත්තාම මේ වීර්යයේ වැටීමක් නැක නැගිටිනවා. ඒ වගේ වෙනකොට තමන් ළඟේ වගේ අඩුපාඩුවක් නරකක් එනවනම් ප්‍රසිද්ධ වෙන්නයි තියෙන්නේ. අංගලයි කෙනෙක් ළඟට ගිහලා කුතු කුතු ගාවට හරියන්නේ. ඒකේ කෙලෙස් වල හැටි. කෙලසෙන ගතිය. දාම පද්ධතියින අන්තිම දුර්වල ගාව දුර්වල ගාවට යනවා. ඊළඟ ඉතින් එයාට කතා කරන්න ගියාම අර පුදුලයා දෙන්නම කරටක් දාගන්නේ දෙන්නම වැටෙන්නේ අර එකම කුසිත වස්තු කොටට. එනිසා ඉස්සර අපේ ශාසනයේ ලංකාවේ බොහෝම ඒ ස්වර්ණ යුගයේ තියෙන කාලේ ඒ ස්වාමීන් වහන්සේලා පින්නපාත යනකොට යම් ස්වාමීන් වහන්සේ නමකට අර ලෝභ දෝෂ පරේත භාවයක්. හිතට රාග අදහසක් ආවනම් නැත්නම් තාම ඉන්න කෙනෙක් පිළිබඳ ද්වේෂයක් ඇති වුණානම් උනාගේ පාත්‍රයේ එහෙම උකුලට තියාගෙන බිම වාඩි වෙනවා. එතකොට අනෙක් වටින ස්වාමීන්වලා ඉස්සරහින් පස්සේ ඉස්සරහින් පස්සේ යන සඳහන් දන්නවා මේ ස්වාමීන්සිට දැන් තද බල නීවරණ ධර්මයක් පහළ වෙලා. මේ නීවරණත් එක්ක ගිහිල්ලා පින්ඳ පාත කරන්න ඇවිල්ලා දාහනේ වන්දලා වැඩක් නැහැ. ඒ නිසා උනාගේ එතරම් පාත්‍රය. එතකොට අනිත් ස්වාමීන්වලා දැනගන්නවා මේ සාධික හිත වැටිලා. මේ ශාන්තිගේ හිත නීවරණයකට යටපත් වෙලා. ඊට පස්සේ ඇවිල්ලා අර කුසී විදි ආරම්භ වේදී ඇති කර ගැනීමට අදාළ වස්තු 11ක් විස්තර කරලා දීලා අපේ ශාස්ත්‍රඥ වහන්සේ මෙන්න මෙහෙම උත්තරයන් වහන්සේ නමක්. අපි පවතින පරම්පරාවේ අපේ සබ්‍රක්මචාරින් වහන්සේලා මෙහෙම උත්තරම වැඩක්. අපි මේ කරන්නේ මේ විදිහේ උත්තරම වැඩක්. අපිට දන් දෙන ඇත්තෝ මෙන්න මේ විදිහේ විශාල ආනිසංස ලබනවා. ඒ ආයසුසුන් වහන්සේව පහළ වෙන එක කාගෙත් ඇති නැගිටින්. මේ හිත නැගිටව ගන්න. හිත දැඩි කර ගන්න. මේකෙන් හිත වට ගන්න එපා. ඕකට පිළියම් හොයන්න යන්න එපා. ඕකම දැක ගන්න. ඒ නිසා පියම් පින්දපාත කියලා. එතකොට ඒ සාධ නැගිටලා පින්දපාත කරන ඇවිල්ලා අර දැඩි වීර්යයෙන් බණ භාවනා දිගට කරගන්න. එතකොට කරණ තියෙන්නේ අර නරක දේ ආපුවාම මේක එලි කරන මිසක් දුර්වලත් එක්ක සාකච්ඡා කළා වඩා. මේක හොඳට පැහැදිලි වෙනවා මේ රහතන් වහන්සේලා සහ හොඳට දියුණු පවුණු කරගත්ත ඇත්තෝ තම තමන්ගේ අඩුපාඩු කිසිම පැකිලීමකින් තොරව මහා සභාවල ප්‍රසිද්ධ කළා කියලා. මොකද භාවනා නොකරපු භාවනා පිළිබඳව හිතාගෙන ඉන්නැත්තෝ විශාල දර්ශීය චරිත හිතා ගන්න මෙන්න මෙහෙමයි භාවනා ජීවිතය ගැන. නමුත් එහෙම නැහැ. ඒව බොහොම දාඩිය දාන දුක් විඳින ආයාසයෙන් රැස් කරගන්න ජීවිත. එනිසා උන්වහන්සේලා පුළුවන් තරම් තමන්ගේ ජීවන චරිතේ ඒ අඩුපාඩුකම් මතු කරලා පෙන්ලා දීලා කියනවා. සරුවචන් ආශ්‍රේ පවා ඒ තමන් ආචාර දුෂ්කර ක්‍රියා කරන වෙලාවේදී ඒ කරපු සෑම දේවල්ම මේ කාටවත් කරන්න කියලා අනුමත කරනා නෙවෙයි. මම මෙන්න මේක කරලා තියෙනවා. සම්පූර්ණ කිං කුසල ගවේෂීව කරපු වැඩ පිළිවෙලක්. එතකොට අහගෙන ඉන්න කෙනා නරක අදහසෙන් හිතනවා නම් හිතාගන්නේ අනේ බුදු වෙන්න ගිහිලත් මේ වගේ මේ වැඩ කරාද කියලා. නමුත් වීර්යවන්තයාට ඒක විශාල සාහනයක් වෙනවා. අපි යන ගමනේදී අපේ කර්ම ගෙවීම සඳහා සම්පූර්ණ ඉද ප්‍රස්තාව තියෙනවා මේ යෝගාචර ජීවිතය තුළ. අපි ඒක ධම්ම විචේ සම්බොජ්ජංගයට දාලා මට මෙන්න එක මතුනේ මේ ආකාරයෙන් කියලා හොඳට තේරුම් ගන්න පුළුවන් ශක්තියක් අපිට එනවනම් එහෙම නැත්නම් අඩු ගානේ වෙච්ච සංගතිය ඒ තාලෙන් ගුරුවරයාට කියා ගන්න පුළුවන් තත්ත්වයක් එනවනම් ඒ කියන මට්ටමෙන් එහෙම නැත්නම් ඒ ප්‍රශ්නය Taman දැනගන්න මට්ටමෙන් පුදුමාකාර වීර්යයක් නැගෙවි කියන. ඒකේ මොහොතේ ඒ පුද්ගලයාට ඒ තැනට අදාළව ඊට උත්තරම දේ. ඉන්සයිව හංගන්න දෙයක් නැත්තේ. ඒ විතරක් නෙවෙයි මේකදී හොඳට විස්තර කළා කියනවා Tamanට වැඩිය නොදියුණු ඇත්තන්ට කියන්න දෙයක්වත් නැහැ. නමුත් අවාසනාවකට වගේ භාවනා මධ්‍යස්ථානවල මම දෙක තුනක ඉඳලා තියෙනවා. හුඟක් වෙලාවට දුර්ලභමක් ඇති වෙච්චා Tamanට වඩා නිතරම කතා කරන දුර්ලභ කෙනෙකුට කියන්න තමයි ගැම්ම තියෙන්නේ. ඒක ස්ථානෙටත් හොඳ නැහැ Tamanටත් හොඳයි ආන කෙනාටත් හොඳයි. ඊට වැඩිය හොඳයි අර ගුරුමේට උසාවිද වගේ ගිහිල්ලා බුදියාගෙන. අනිවාර්යෙන් අනික් මනුස්සයකටත් භාවනා කරන්න තියෙන අවස්ථාව ඉතුරු වෙනවා. ඒ නිසා විරියාරම්භ පුද්ගලයාගේ හැටි අර සතා යන දිහාව කෙහෙල් ගහ කන දිහාට යන්නේ පොල් ගහට කියලා යන දිහාවෙන් බලන්න පුළුවන් වගේ මේ අනුමානින්ද කරන වැඩක් නෙමෙයි තමන්ගේ හැඩ වැඩපිළිවෙල හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන විශාල වැඩගත්කමක් තියෙනවා හරියට විරිය ආරම්භ කරන්න නම් ඊට කලින් පහළ වෙන්නා වූ ධම්ම විචේ. දැන් මගේ හිතේ තියෙන මෙන්න මෙවැනි தත්වයක් කියලා හොඳට මතුවලා තියෙන தත්වය පැහැදිලි කරගන්න ඉවසන ගතිය, ඉවසලා Taman දිහා විමසුන්නුනේ බලන ගතිය ඉතාම වැදගත්. මේක බොහෝමත්ම යෝගාවචරයක පැත්තට බර වැඩි වෙනවා විපස්සනා වෙදී ගුරුවරයෙක් පැත්තට බර වැඩි වෙනවා සමතේ. ඒ නිසා ඒ සමතේන් සප්පාය කරනු අනුව හුඟක් කරුණු අවශ්‍ය කරනවා. විපස්සනාවේදී මේක යෝගාවචරයේ පැත්තට බර වීම නිසා අද විපස්සනාව ඒ වාගේ මේ තෙල්ලක්කාර ජීවිත ගත කරන හුඟව දෙනෙක් පරීක්ෂා කරනවා. එයාටගේ කතා ඇහිීම මගේ භාවනා පැවිදි වීමට කලින් භාවනා කරන කාලේ මේ ජීවිතේ දිගට මට කරන්න පුළුවන් කරන්න මේ උත්සාහ කළ යුතුයි කියන්න උගාවක් මට හේතු වෙලා තියෙනවා. අපි වදේ කියන්නේ ඒ දවස්වල කියන්නේ ධර්ම සාකච්ඡා කියලා නෙවෙයි කයි වාර්ගය. අපි කියම් යම් දේවල් කරන්න ගියාම වැරදිච්ච හැටි. ඒ වැරදිච්ච දේ අලංකෝණවත කල්පනා කරලා බලපුවාම ජීවිතේ නැවත වරක් ඒක ඉදිරිපත් වෙනවමයි ඒ අකුසලයේ ඒ කර්ම ගෙවෙන තාක්කල් අන්න ඒ වෙලාවේදී ඒකම ආදර්ශයක් කරගෙන ධාර්මික පැත්තට ඉතින් ඉඳුරන් සංගර පැත්තට හේතු කරගෙන යනකොට විශාල සජීවී ධර්මයක් අපි තුලින් මතුවේ. අනේ ඒකනම් පිරි ආරම්භ කතාවට වැඩේ. අහගෙන ඉන්න කෙනාට හිතනවා මම එච්චරම පාපතරයෙක් නෙවෙයි මට මේක හදා ගන්න පුළුවන් හැබැයි අනිවාර්යයෙන් මේ தത്വයට මම බාහිර ගන්න තත්වයක් වුණා මෙන්න මෙහෙම දෙයකට හිත වැටෙන්න පුළුවන් කොච්චර අපි සීල් සමාදන් වෙලා හිටියත් කොච්චර ඊයේ හොඳ සමාධිය තිබුණත් කොච්චර ඊයේ හොඳ ධම්මවිචය තිබුණත් අද වැටෙන්න පුළුවන්. ඒකෙන් කියන්නේ අද වැටිච්ච ප්‍රශ්නේ නැගිටින්නත් පුළුවන්. ආනනේ දත් වෙනකොට හොඳට තේරෙනවා මේ යෝග ජීවිතයත් වැංගියේ පිටිය යුතු තත්ත්වයක්. මොකද අපේ වෙන කුමනම ජීවන රටාවකවත් ඒ වගේ තමන් තමන්ව නිවැරදි කරන තමන්ටම තමන්ගේ වැරදි පේන ඒ වැරද්ද අනුන්ට තමන්ට ධෛර්යයක් වෙන විදිහට පාවිච්චි කරන වැඩපිළිවෙලක් අනිත් විෂයන් වල කියන්නේ නැහැ. එනිසා මේ යෝග ජීවිතයේදී තාම වැදගත් වෙනවා. නමුත් භාවනා කරන පුද්ගලයෝ දිහා භාවනා මධ්‍යස්ථාන දිහා බලනකොට අඩුවෙන්ම තේරුම් අරගෙන තියෙන කාරණාවක් තමයි මේ සාකච්ඡා කරන්නේ. උගාක්ම අඩුවෙන් තේරුම් අරගෙන තියෙන කාරණා. ඒ නිසා අද යෝගාවචරය හරියට මේ අනුමත යැපෙන තත්ත්වයකටපත් වෙනවා. කොච්චරනෝ ධර්ම කාරණා තිබුණත් Tamanට ඒ කාරණා දුෂ්කරතාවය එළඹිච්චාම කොහොමද මේ ධර්මය මෙතන යොදවා ගන්න කියලා බැලුවොත් ගත හැකි වැරදි ආකල්ප රාශියක් උත්සාහ කළා තමයි අවසානයේ Tamanට නිවැරදි ආකල්පේ මතුවෙන්නේ. නැත්නම් වැරදි කරුණු රාශියක් එක රණ්ඩු කරලා තමයි ගුරුවරයා කියලා දෙනකොට හරි කාරණාව තේරුම් ගන්න. ඒකනේ හැදින් පොත්පත් රාශියක් කියනවාද ධර්ම සාකච්ඡා රාශියක් කියනවා ධර්ම දේශනා රාශි කියනවා ඒවා ගොඩාක් වෙලාට මේ වගේ කරුණු ටික ටික ටික සංග්‍රහ වෙනවා බුද්ධ දේශනාවේදී විශේෂයෙන්ම පත්තාන සූත්‍රයේ සංකමනානි සංස සූත්‍රයේ විදාවිතක්ක සූත්‍ර වගේ වල සරුවචනන්සේ මේ ඊට අදාළ කොටස් ඉතාමත්ම පිටු කරලා පෙන්නලා දෙන එකක්වත් අද ඔය විචක්ෂණ විදියට කවුරු විස්තර කරන්න ගියත් සරුවචන දේශනාවෙන් පිට නෙවෙයි. ඒ තරම්ම වීර්යවන්ත චරිතයක් නැත්නම් වීර චරිතයක් සරුවචනාංශයේගේ බුද්ධෝත්පාද මේ බුද්ධත්වයට කලිමුත් තිබිලා තියෙන්නේ බුද්ධත්වයට පස්සේ. ඒක නිසා අද ඉන්න යෝගාවචරයින්ට විශේෂයෙන්ම මේ විපස්සනාවෙන් යම් යම් ප්‍රතිඵල යම් යම් ඇත්ත පෙන්වන්න පටන් ගන්නතර පස්සේ මොනම දෙයකින්වත් පසුබාන්න නැතුව Taman ඇති වෙලා තියෙන தත්ත්වේ පත් වෙලා තියෙන தත්ත්වේ හොඳට අතරපැත්ත මායින් අතර හොඳට විග්‍රහ කරගන්න පුළුවන් නම් හිතා ගන්න ඕන එකට සතිය තමයි මේ බලන් බැලමට බුංගූලිකවම ප්‍රස්තාව සලසලා දෙන්නේ මේ විග්‍රහ කරලා දෙන්නේ ධම්ම විචේ තමයි එතකොට හිතේ ඇති වෙන මේ මේක කරලා බලන්න මේක මම නැවත මේ විදිහට කර බලන්න ඕනේ කියන එක තමයි අපි මෙතන මේ විරිය සම්බොජ්ජංගය කියලා කියන්නේ. ආන්නේ විරිය සම්බොජ්ජංගය කවදාකවත් දුෂ්කරතා නැත්තන වැඩෙන්නේ මේ ශාපකරායන සෑම දුෂ්කරතාවයක්ම අපේ හැකියාවන් වලන ප්‍රගති පරීක්ෂණ කියලා හිතා ගන්නවා. මතක තියාගන්න ඕනේ මත්තටම අපි මේට වඩා ගැඹුරු විපස්සනා ඥාන බලාපොරොත්තු වෙනවනම් ගැඹුරින් මේට වඩා අපිට දුක පැමිණෙනවා. ඒවා පැමිණෙන්නේ වීර්යයට බාධාවත්. හැම විපස්සනා ඥානයක්ම යෝගාවචරයට විකසිත වෙන්නේ යම් කිසි දුකකට හේතු වෙලා. සෝවාන් වෙච්ච කෙනා සකදාගාමි වෙන්න ගියාම නොහිතපු ආකාරයේ අභියෝගයකට මුහුණ දීලා යතෙන්ද යන්නේ. ඊගාට අනාගාමි ඥානෙ ඊගාට අවිඥාන. ඒ නිසා අපි ඉදිරියට යන්න නම් එන දුක් දැනගෙන තව වඩා හොඳ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න අනිවාර්යයෙන්ම තිබේට අංශක් තමයි මේ විද්‍ය සම්බොජ්ජංගේ නමුත් තුඟ ලෝකේ ඉන්නත් අන්න වඩා සතුට වෙන්න පුළුවන් පිරිසක් මෙතන ඉන්නේ දැනටමත් වැඩට බහැලා යම් ප්‍රදේශයකට යම් යම් අංශවලින් අධ්‍යක්ෂයෙන් සහිතයි ඒ නිසා මේ දැනටමත් තියෙන මේ උපකරණ මල්ල තව තවත් දියුණු දියුණු කරගන්න මේ ධර්ම කොට හේතු වේවා ඒ වගේම තම තමන්ගේ ආධ්‍යාත්මික මේ ප්‍රායෝගික ශක්තිය හේතු වේවා එසේ වීමේ විරිය ප්‍රධාන වීර්යයක් වශයෙන් හෝ බලයක් වශයෙන් හෝ අධිපති ධර්මයක් වශයෙන් හෝ සබ්බොජ්ජංග ධර්මයක් වශයෙන් හෝ ආර්ය අෂ්ටාංග මාර්ග වශයෙන් කෝ තම තමන්ගේ අවශ්‍යතාවය අනුව දිනු කරගෙන මේ ගත වෙන්නා වූ වස් කාලයේ සරුවස් කාලයක් බවට පත් කර ගැනීමන සෑම සිදු දනාටම මේ ධර්ම කොටස හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ජීවිත ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. එත්තාවතා ජනම්මේති සම්මතං සම්මතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා එත්තාවතාජනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං අපේ විතානුදන්ති සබ්බ සංරක්ඛිතිය එත්තාවතාජනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං අපේ සත්තානුදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය ආකාශත්ථාජ බුම්මච්ඡා ඒවානාගාමිකුඛ පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සාසනං ආකාදත්තාච බුම්මත්තා දීවානාදා මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තාච බුම්මත්තා දීවානාදා මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං කරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතිනං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතාන්තු ඥාතිය ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතාන්තු ඥාතිය